තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අලෝභය ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව. අලෝභය ඇයි අද අපේ ජීවිතයට වඩා වැදගත් වෙන්නේ කියලා ඇහුවාම අද අනන්ත අප්‍රමාණ ප්‍රශ්න රාශියකට හිමිකම් කියන්නේ මේ ලෝභය. අපට ප්‍රශ්න වලට උත්තර සොයන්නට අපහසුයි. ගොඩාක් ප්‍රශ්න තියෙනවා හේතුව ඔයලා ඒක निराකරණය කිරීම කියලා කියන්නේ භව 100ක 200ක කාලපරියාසයක දරන්න තියෙන මානසියක් හා සමානයි. ඒකට හේතුව තමයි මේ ලෝභය නිසා අටගත්ත සමහර ප්‍රශ්න අපේ ජීවිත කාලයටත් වඩා සංකීර්ණයි. ආයුෂ මදි ඒ ප්‍රශ්න වලට උත්තර සපයන්න. මේ හේතුව නිසා තමයි අද මේ ලෝක සත්‍යයේ සසර විමුක්තියට මේ අලෝභය කියන ගුණය විශේෂ ගුණයක් ලෙස පවතින්නේ. අද අපි මේ ලෝකේ ඉපදිලා ඉන්නවා නම් අපට දුක ඇති වෙලා තියෙනවා නම් යම් පමණවත් අපි දුකක් විඳිමින් පවතිනවා නම් මේ හැම දෙයකටම හේතුව අල්ලාගත්ත නිසා නේද? සමහර අය කියනවා අපි මොකවත් අල්ලාගෙන නැහැ හැමදේම අත්හැරලා කියලා. නිගණ්ඨයත් එහෙම කියනවා. අපි මොකවත් අල්ලාගෙන නැහැ සියලුම දේවල් අත්හැරලා. ඇත්ත තමයි. බැලුව බැල්මට එයා ළඟ කාසියක්වත් රෙදිපිලිවත් බඩමුට්ටුවත් මොකවත් නැතිනම් එයා අල්ලාගෙන නැහැ කියන එක අපට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් නිගණ්ඨයා වාගේ අපිත් මේ ලෝකේ හැම දෙයක්ම අත්හැරලා තිබුණට සමහර අවස්ථාවලදී අපට තේරෙනවා හැමදේම අත්හැරියා නම් ඇයි මං ඉපදෙන්නේ? හැමදේම අත්හැරියා නම් මගේ පැවැත්ම නතර වෙන්නේ නැත්තේ ඇයි? එහෙනම් යම්කිසි පැවැත්මක් මං හැමදේම අත්හැරියා කියන කල්ලාගෙන නැද්ද? සසර අත්තර අල්ලාගෙන නැද්ද? එහෙනම් මම මේ වගේ මානසිකත්වයෙන් ඉන්නවා කියන මාන්නය අල්ලාගෙන නැද්ද? අනිත් අයට සාපේක්ෂව මම ශ්‍රේෂ්ඨයි කියන උඩඟුකම අල්ලාගෙන නැද්ද? එහෙනම් කිසිම දෙයක් අල්ලාගත්ත නැති කෙනත් නොදැනුවත්ව අනන්ත අප්‍රමාණ දේ අල්ලාගෙන ඉන්නවා. මේ ಗುಣධර්ම වලින් තමයි අපට මේ සංසාරයේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මොකද්ද ඒ ಗುಣධර්ම වලින් විශේෂ වැදගත්ම ಗುಣධර්මය? මේ අලෝභය කියන ಗುಣධර්මය. මේ හැම දෙයක්ම අත්තරලා පරිභෝජනය කරන මානසිකත්වය ඇති කිරීම. අපි දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම අත්තරලා ඉන්න බෑ කියලා. දැන් දාණය අපට අත්තරලා ඉන්න පුළුවන්ද? එතකොට අපිට ජීවත් වෙන්න බැරි වෙනවනේ. රෙදිපිලි අත්තරලා ජීවත් වෙන්න පුළුවන්ද? විලිවා ගන්නෙ කොහමද? ගෙවල් දොරවල් ඒ සේනාසන ලෙන් ටික අත්හැරලා ඉන්න පුළුවන්ද? එතකොට වැස්සටවට අපි ඉන්නේ කොයිද? බේසජ්ජ අත්හැරලා ඉන්න පුළුවන්ද? අසනීපයකට ප්‍රතිකාර ගන්නෙ කොහමද? එහෙනම් මේ සිව්පසය කියන දේ අපේ ජීවිත කාලයේම අවසන් උස්ම එළනකම් අවශ්‍යයි වාගේ මේ ගීපින්වතුන්ටත් අනිවාර්යයෙන්ම අවශ්‍ය භාණ්ඩ කියලා කොටාසයක් තියෙනවා. ඒකට අපි අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා කියනවා. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ අපිට අත්‍යවශ්‍ය දේ පරිභෝජනයට සුදුසු දේ නිවීමට ගැළපෙන දේ අපි කොහොමද ඒකටත් අවුෙන්නේ නැතුව භාවිතා කරන්නේ පරිභෝජනය කරන්නේ ඒක තුළින් අපේ විමුක්තිය සලසගන්නේ කියන කාරණාව තමයි මේ අලෝභය තුළ අන්තර්ගත වෙලා තියෙන දෙවන කාරණාව. පළවෙනි කාරණාව අපි දැක්කා සාකච්ඡා කළා මේ ලෝභය තුලින් අපි කරන්නේ මොකද්ද හැම දෙයක්ම මගේ කියන අහිතිය කරගන්න එක. මොනවාරි දැක්කම අනේ මේක මට හයිති වුණොත් අනේ මේක මගේ හයිතේ යටතේ පැවතුනොත් මේකේ පරිපාලනය මට ලැබුණොත් මේක වින්දනය කිරීමේ අවස්ථාව මට හිමි වුණොත් මෙන්න මේ කියන ලෝභය තමයි අපගේ මිත්‍යා දෘෂ්ටියට හේතුවක් උනේ අනන්ත අප්‍රමාණ මේ ලෝභය නිසා අපි සංසාරේ ඉපදෙන්න හේතු හදාගත්තා අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කාරණාව තමයි අපි මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන වලින් මේ දකින රූප, ඇසෙන ශබ්ද, දැනෙන ගන්ධ, දැනෙන රස, දැනෙන ස්පර්ශ කියන මේ කාරණා අපි ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශය නිසා ඇතිවන ලෝභය, ඒ වේදනාවෙන් අටගන්නා වූ ලෝභය අපි නිරෝධ කරන්නේ කොහොමද කියන එක. මේක සකු르දාගාමි ඵලයටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව. යමක් අපි දැක්කාම ඒක අයිති කරගන්නවයි කියලා කියන්නේ එයා අයිති කරගන්න උත්සාහ කරනවයි කියලා කියන්නේ විඳින්න වෑයමක් දරනවයි කියලා කියන්නේ එයා මිත්‍යාව වඩනවා හැබැයි ඒක විඳිනවයි කියලා කියන්නේ අයිති කරගත්තයි කියලා කියන්නේ එයා ඒක යම්කිසි පරිපාලනයකට යටත් කරගත්තයි කියලා කියන්නෙම එයා ඒක තුලින් විශාල දුකක් විඳිනවා මෙන්න මේ දුක තුලින් එයා ලෝභය උපාදානය කරනවා සමහර අය ඉන්නවා දැක්කාම දැක්ක දේ විඳින්න කැමති. ඇයෙන දේ විඳින්න කැමති. දැනෙන දේ විඳින්න කැමති. හැබැයි ඒ වින්දනය තුලින් එයා එකක් අදා ගන්නවා මේක දැන් ඉවර කරලා බෑ. මේක ජීවිත කාලෙම ලැබෙන්න ඕනේ. හැමදාම මේක තිබෙන්න ඕනේ කියලා එයා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යොදනවා. සමහර කට්ටිය කැමති අඹ ගෙඩිය කාලා ඇටේ විසි කරන්න නෙමෙයි ඒක පැල කරලා ඒ වර්ගයේ අඹ ගෙඩි ජීවිත කාලෙම යට ලැබෙනවට එයා කැමතියි සමහර අය ඉන්නවා සමහර කැම જાති හැමදාම තියෙන්න ඕනේ ඒක හැමදාම එයාට අවශ්‍යයි ඒක වින්දනය කරන්න දීර්ඝ කාලින වැඩපිළිවෙලක් යොදලා එහෙනම් අපේ ඇස් අපි දකින හැම දෙයක්ම ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය තුල පැවැත්මක් අටගත්තාම අල්ලා ගැනීමක් අටගත්තාම ඒ තුලින් අපි නැවත නැවත මිත්‍යාවටපත් වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ ඉපදෙන්න හේතු හදාගන්නවා. ආර්ය මාර්ගය යන ශ්‍රාවකයෝ අනන්ත අප්‍රමාණ මේ තැන්වලදී ඉර වෙනවා. පින්ඩපාත චර්යාව යනකොට අපි අපගේ ජීවිත චර්යාව තුළ වැඩ කටයුතු නිරත වෙනකොට දැන් අපට දකින්න දේවල්, පෙනෙන දේවල් හැම දෙයක්ම අපි මේ මොහොතේ අත්හැරියද නැහනේ. අසවලා මේ විදියට මේ දේ කළා අසවලා මේ දේ විසිකලා කියන මතකය අවුරුදු ගණනාවක් ගිහිල්ලත් අපේ සිතවිලි වල පවතින්නේ නැද්ද දැක්කා දැක්ක පමණයි කියලා අත්හැරියේ නෑනේ එහෙනම් එයා වේදනාව නඩත්තු කරනවනේ ස්පර්ශය නඩත්තු කරනවනේ මෙන්න මේ දුර්වලකම හදාගන්නට ඕනේ සකු르දාගාමි වෙන්න අවශ්‍ය නම් සමහර අවස්ථාවලදී අපි යමක් දෙනකොට අනේ මේක මම මෙයාට පූජා කරනවා මේක මම මෙයාට දෙනවයි කියලා බොහොම කැමැත්තෙන් දීලා ඒ දුන්න දේ මතකේ තියාගෙන නැද්ද අන්න දෙනකොට ඒ දැක්ක මතකය අපි නඩත්තු කරනවා ඒ තුලින් ඒ මතකයෙන් අපි ස්පර්ශ කරනවා ඒ ස්පර්ශය නිසා වේදනාව තාම අපට උරුමයි සමහර අවස්ථාවලදී අපි ස්වාමින්වහන්සේලාට කුටියක් අදනවා ධර්මාසනයක් අදනවා මල්ලාසනයක් අදනවා විහාරයක යම්කිසි මළුවක් අදනවා එහෙම නැත්නම් සේනාසනයක්ම හදනවායි කියලා හිතාගමු. හැබැයි අපි හදපු සේනාසනේ මතකේ අපි ළඟ නැද්ද? ඒක මිදුල, ඒක නිවස, ඒක තිබිච්ච දොර, ඔළුව, ඒ සෑම දෙයක්ම කැසිකිලි වැසිකිලි කියන සියලෝම දේවල් දැන් අපේ මතකයන් වල රැඳිලා නැද්ද? ඇදුවනම් දුන්නනම් අත්හැරියානම් ඒක අපේ මතකේ තියෙනවයි කියලා කියන්නේ අපි මේ දැක්කා අපට අයිති වෙන්න ඕනේ කියන කර්මයට වඩා ටිකක් මේක වෙනස් කර්මයක්. දැක්කා මට අයිති වුණොත් හොඳයි කියලා හිතුවා පස්සේ කමතක වුණා. මේක විඳින්න ඕනේ කියලා ඡන්දයක් ආවා පස්සේ කමතක වුණා. අයිති වුණොත් මේක හොඳයි කියලා හිතුණා පස්සේ කමතකුණා බෑ මේ කර්මය ඒ වාගේ එකක් නෙමෙයි මේක සංකීර්ණ ප්‍රශ්නයක් මේක මතකෙන් ගිහිල්ලා නැහැ දැන් ඒක පූජා කරලා අවුරුදු 5ක් වෙනවා. තාම ඒක මතකයේ තිබීගෙන නැවත නැවත සිටිවිලි වලින් ස්පර්ශ වෙලා නැවත නැවත ඒ කර්මය, ඒ වේදනාව එයා තුළ නිර්මාණය කරමින් තිබෙනවා. නැවත නැවත තුවාලයේ පහරමින් පවතිනවා. මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ලෝභයන් පවතින්නේ නැද්ද? අපට ඇයිච්ච සමහර සින්දු තියෙනවා සමහර පිරිත් තියෙනවා සමහර දේශනා තියෙනවා අපි ඒක ශ්‍රවණය කරලා ඒ මිහිරි දේ නැවත නැවත මෙනෙහි කරන්නේ නැද්ද ඇසුණා ඇසුණා පමණයි ඒක අයිති කරගන්න ඉතෙනවා ඒක විඳින්න ඉතෙනවා ඒක පාලනය කරන්න ඉතෙනවා දැන් තියෙන සංකීර්ණ ප්‍රශ්නයන් හේතුව ඒක දැක්කා ඒක ශ්‍රවණය කළා ඒක වින්දා ඒක එතනදී අයිති වුණා දැන් මේක මතකයේ තියාගෙන නැවත නැවත මෙනෙහි කරනවා නැවත නැවත ගායනා කරනවා වැඩ කරනකොටත් කියවනවා නිකන් ඉන්නකොටත් කියවනවා මතකයේ ඇතුලේ ඒ ගායනාව නැවතිලා නැහැ. එහෙනම් මේ ස්පර්ශයේ දීර්ඝකාලිනව ස්පර්ශයක්. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ශ්‍රවණය තුලින් මෙවැනි ලෝභය අපි තුල තියෙන ඇයි ඒ ආගත් එකේ ලෝභය කොච්චරද කියලා කියනවා නම් අමතක වෙනවට කැමැතිම නැහැ. ඒක නැවත නැවත කියන්නට ඕනේ. සමහර ඉන්නවා එකම සින්දුව 50 වතාවක් විතර අහලා තිනවා. ඒ සින්දුව 500 වතාවක් ආපු කට්ටියක් ඉන්නා බැරිම තැන ඒක පියවරෙන් පියවර අහලා ලියාගෙන කටපාඩම් කරලා ජීවිත කාලෙම ඒක වාදනය කරන මිනිසුත් ඉන්නවා මොකද්ද මේ ප්‍රශ්නය ඇයිච්ච දේ තුළ ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇතිවෙනා වූ වේදනාව ජීවිත කාලෙම අවිඳින්න කැමති ඒ වේදනාව යාට අවුරුදු 25ක් විතර ඕනේ ඒක පැයට දෙකට නැති වෙන්න දෙන්නේ නැහැ මේකයි මේ ලෝභය තුල තියෙන දෙවෙනි తত্ত্বය එහෙනම් අපි මේ ලෝභකම වැඩි නිසා මේ ලෝභකම නඩත්තු කරනවා. මේක දීර්ඝකාලීනව කෙලෙසයක් බවට අපි තුල ගබඩා කරගන්නවා, තැම්පත් කරගන්නවා. මෙන්න මේ දුර්වලකම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සමහර ආහාර පාන අපේ දිවට රස දැනුණාම ඒ රස අපිට කොච්චර කැමතිද කියලා කිව්වොත් හැමදේම කටට ගත්ත ගමන් ගිලලා දාන හැබැයි ඒ කැම ටික ගත්තාම ගිලින්නේ ඒක විකලා විකලා කටේ තියාගෙන වින්දනය කරනවා පැය ගාණක් කටේ තියන්නේ ඇයි ඒ රසයට ඒ මීරිභාවය එයාට ගිලින්න අකමැතියි ඇයි ගිල්ලාම ඒක ඉවර වෙනවා එහෙනම් අපි මේ සමහර රසවලට සමවැදුනාම අපි දන්නවා පොඩි ළමයි චොකලට් එහෙම කනකොට කටේ තියාගෙන ඉන්නවා සෑහෙන වෙලාවක්. ඇයි එයා අකමැති එක ගිලින්න? හැබැයි සමහර අපි කියනවා පුතේ මේක බේට් එක බොන්න කියලා කියන මේක කසාය කියලා කියනකොට නාය වාගෙන එක පාට බීලා දානවා ඒක එක විනාඩියක්වත් කටේ තියාගන්න අකමැති. එහෙනම් මේ රස ඒ නිසා ඇතිවෙනා ලෝභය අපි නඩත්තු කරන්නේ නැද්ද? මේ ශබ්දය ඒ නිසා ඇතිවෙන ලෝභය නඩත්තු කරන්නේ නැද්ද? සමහර ස්වාමීන් වහන්සේලෙනවා පැවිදි වෙලා වස් 10 15 වෙලා 20 වෙලා ඒත් සමහර වෙලාවට වැඩ කරනකොට පොඩි සින්දුවක් යනවා හොඳට ළඟට ගිහලා ආලා බලනකොට ඒ කාලේ ආගත්ත හොඳම සින්දුව ඒ කැමැත්තෙන් ශ්‍රවණය කරපු සින්දුව මේ වෙනකොටත් ඒ වින්දනේ ඒ ලෝභය අත්තරින්න කැමති මේ දුර්වලකම තියෙනවා මේ වගේ shabdයක්වත් අතාරින්න බැරි නම් අපි මොනවද මේ ලෝකේ අත්හැරලා තියෙන්නේ අපි කියන හැමදේම අත්හැරිය හැමදේම නිරෝධ කළා කියලා මේ ඇයිච්ච શબ્දේවත් අත්හැරලා නැත්තම් ඒ ඉඩම් කඩම් හැමදේම අත්හැරියයි කියන එක කොහොමද අපි විශ්වාස කරන්නේ මොකවත් අත්හැරලා නැහැ සමහර පින්වතුන් ඇවිල්ලා කියනවා ස්වාමිනී ආවල් තැනක ඒ මල්ලාසන ඇදුවේ අපි ආවල් චෛත්‍යයට ගල් පූජා කළේ අපි ආවල් සේනාසනේ සංඝාවාසයේ වාලේ අපේ නිර්මාණයක් කියලා අනන්ත අප්‍රමාණ කියනවා මේ විදිහට පින්කම් ලැයිස්තු හදාගෙන පින් පොතක් හදාගෙන ලියාගෙන ඉන්න හැමෝගෙම මානසිකත්වය තුළ අවංකවම ආලා බැලුවොත් මේ හැම දෙයක්ම දුන්නා නම් දුන්නා නම් ඉවර වෙන්න එපාය. දුන්නා නම් දුන්න දේ ඉවර වෙනවා නම් මේක මතකේ තියෙනවා අපි ඇදුවේ අපේ නිර්මාණයක් අපේ ආයෝජනයක් කියන ඒ බැඳීම තියෙනවනේ එයා තාම පින්කම අත්හැරලා නැහනේ අර පාරේ උදේට මිනිස්සු ඇවිදිනවා අර බල්ලා ගෑංගේ දන්වල ගැට ගාලා කොන අල්ලාගෙන බල්ලා නිදාස් කරලා තියෙන්නේ බල්ලා අල්ලලා නැහැ එක කෙස් ගහක්වත් අල්ලලා නැහැ. හැබැයි බල්ලට යන්න බෑ අඩි 6කට වඩා. ඇයි බල්ලා ඉන්නේ අර දන්වලේ කෙරෝලේ. මෙන්න මේ වාගේ අපි පින්කම් අල්ලාගෙන නැද්ද දන්වලක් දාලා? කඹයක් දාලා ගැට ගාගෙන කොන අල්ලාගෙන නැද්ද? ඒ පින්කමක් නෙමෙයි. ඒක අල්ලා ගැනීමක්. මාන්‍ය නඩත්තු කිරීමක්. තමන්ට මේ සමාජය තුළ ප්‍රසිද්ධියක් ලැබෙන්න අපි කරන ආත්ම වර්ණනාවක් තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකයේ වටිනා උත්තරීතර ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන චරිතයක්. ඒකට සමාන කරන්න පුළුවන් තුන් ලෝකයේ කිසිම කෙනෙක් නැහැ කියලා මේ ලෝකේ හැමෝම පිළිගන්නවා. හැබැයි අපි ඒ තථාගත පිළිමේ නෙලලා ඒ ස්වરૂපය හඹලා ඒකට අපේ නම ගාගන්නේ නැද්ද? එහෙනම් බලනකොට භාග්‍යතුන් වහන්සේගේ ඔඩක්කුවේ ගෑනු කෙනෙක්ගේ නම කොටලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ ගෑනු කෙනෙක්ගේ නම පොටලා පිළිම වහන්සේගේ බෙල්ලේ සම්පූර්ණම දම්වලක් වාගේ මාලයක් අදලා ඒකේ නමක් එල්ලලා මේ தත්වලින් අපි කරලා තියෙන්නේ පින්කමක් නෙමෙයි ඒ බුද්ධ චරිතයට අපි කරන අපාසයන් භාග්‍යතුන් වහන්සේගේ ඇඟේ ගෑනු කෙනෙක්ගේ නමක් කොටලා අපි කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ඒ ගෞරවයට අපාසයක් එහෙනම් අනන්ත අප්‍රමාණ අපි කරන පින්කම් වල අපේ නම් කොටාලා නැද්ද? එහෙනම් අපේ ජීවිතවල අපි පින්කම් නෙමෙයි කරලා තියෙන්නේ අපේ තමකම රැකගන්න, මාන්නේ රැකගන්න, ප්‍රසිද්ධිය ලබන්න උඩඟුකමට අපි අපේ වත්කම් වියදම් කරලා තියෙනවා. මේක සාසනික කටයුත්තක් කියලා කියන්න බෑ. සාසනික කටයුත්ත කියලා කියන්නේ අත්තරීම, නිවීම පිණිස. එහෙනම් නිවෙන්න දුන්නා නම් ඒකේ නම කොටන්නේ ඇයි? අල්ලාගෙන දන් දෙන්නේ ඇයි? එහෙනම් එයා තාම දන්නේ නැහැ අත්හැරලා දන් දෙන්න. එහෙනම් Tamanne සාසනයට දෙන දේ පවා අපේ නමගම කොටා ගන්නවා නම් ඒකේ අයිතිවාසිකම් කියනවා නම් හැමදාම ඒකේ නඩත්තුවක් තියෙනවා නම් අනිත් අයට කියාගෙන ඒක පින්තූර අරගෙන රාමු කරලා එල්ල ගන්නවා නම් එතන පින්කමක් කරලා නැහැ. එයා තවත් අල්ලා ගැනීමක් සසරට බැඳීමක් නිර්මාණය කරගෙන එහෙනම් අපේ අපිට හැයෙන ශබ්ද හැම එකක් තුළින්ම අපි මේ වේදනාව නඩත්තු කරනවා, ලෝභය නඩත්තු කරනවා. අපට පේන රූප හැම එකක්ම ලෝභේ නඩත්තු කරනවා සමහර තරුණ පින්වතුන් ඉන්න පාරේ යනකොට ලස්සන ගෑන් ළමෙක් දැක්කාම මාස ගාන කොළුවේගේ රූපේ යන්නේ නැහැ එයා වාඩි වෙලා කල්පනා කරනවා අනිද්දාත් එයා ඒ වෙලාවට යයිද දන්නේ නැහැ පාරේ බලනකොට එයා කොයිදෝ ඉඳලා යන ගමනක් මේ ආමුලේ සම්බෙලා තියෙන්නේ. ඒ දැක්කතර හැමදාම යනවා ඒ වෙලාවට මේ වෙලාවට එයා යන වෙලාවක්. මේ වෙලාවට එයා එන වෙලාවක් කියලා බලාගෙන ඉන ඒ රූපේ ඒ ස්පර්ශය තුලින් එයාගේ ලෝභය එයා නඩත්තු කරනවා. අනන්ත අප්‍රමාණ අපට අහිමි වෙච්ච දේවල් අපි මතක් කරගෙන ඒ ලෝභය නඩත්තු කරන්නේ නැද්ද? අපට ඇවිච්ච ಗುಣකතන අපි කල්පනා කරගෙන මතකේ තියාගෙන නඩත්තු කරන්නේ නැද්ද? සමහර වෙලාවට සමෘද්ධියේ මේ සමිතිය වෙන්න පුළුවන්, මරණාධාර සමිතිය වෙන්න පුළුවන්, දායක සමිතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනාරි සමිතියක අපේ දක්ෂකම කපංකමක් ප්‍රසිද්ධියේ වර්ණනා කළාම ಗುಣකතන කළාම මාස ගානකේ වචන ටික ඔළුවේ ඇයෙනවා හැමෝටම කියනවා එදා අර සමිතිය මට මාර ප්‍රශංසාවක් කළානේ මට සම්මානයක් හම්බුණානේ දැන් ඒ සම්මානය මොකද්ද කියලා මේ ලෝකේ කවුරුත්ම දන්නේ ඒත් ඒ සම්මානේ කී කී ඇවිදිනවා හොඳම මේ ශ්‍රේෂ්ඨම වැඩකාරයා කියලා මටනේ හම්බ වුණේ හොඳම කතිකයා කියලා මටනේ හම්බ වුනේ. හොඳම ස්වරතනු හදන කෙනා කියලා මටනේ හම්බ වුනේ කියලා අනන්ත අප්‍රමාණ අපට ලැබිච්ච සාතික ගැන අපට ලැබිච්ච පට්ටම් ගැන අපට ලැබිච්ච නම්බුනාම ගැන අපි ගුණකතන කරන්නේ නැද්ද? සමහර අයගේ නම ලියන්න බෑ 70ක් විතර දිගයි. ඇයි? අර පට්ටන් ටිකයි, උපාධි ටිකයි, නම් ටිකට ඔක්කොම ටික ලියලා ඉවර වෙලා නම ලිව්වාම නම කෝකද කියලා හොයාගන්න බෑ. ඇයි? නම් 25ක් විතර තියෙනවා. මේ මොකද්ද මෙතන තියෙන தત્ත්වය කියලා බැලුවාම අපි අපේ ලෝභය නඩත්තු කරනවා. ඒ නඩත්තුව තුල තියෙන ස්පර්ශ ඒ ස්පර්ශය තුලින් අපි මේක විඳිනවා. හැමදාම මේ ලෝභය තුල අපි නැවත නැවත දීර්ඝකාලීනව පැවැත්මක් අදලා මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මිනිසුන්ගේ නිවීම පිණිස පැවැත්ම පිණිස නෙමෙයි මේ ලෝකයේ පවතින්නේ අපි හැමෝම පිරිණිවන් පානකම් නැත්තම් ගෙවල් හදනකම් නෙමෙයි. අපි මේ ලෝකේ මහාද්වීප බවට පත් වෙනකම්වත් එහෙම නැත්තම් මේකේ හැමෝම සම්පූර්ණ මේ සැප සම්පත් එක්ක ਸਰව සම්පූර්ණ සුඛයටපත් වෙනකම් නෙමෙයි. අපි හැමෝම මාර්ගඵල නිවන් අවබෝධ කරනකම් මේ සතරමා භූතය පවතින්නේ මේ අභිරහස අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ලෝකයා මොහොම දුස්සීල වුණා නම් මේ සතරමා භූතයා සම්පූර්ණයෙන් කම්පා වෙලා විනාශ වෙලා යනවා කිසිම කෙනෙකුට මීමත් එක විනාඩියක් ඉන්න දෙන්නේ මේ 172ක් වතුර තියෙනවා මේ 28 සම්පූර්ණයෙන් ආක්‍රමණය කරනවා මාමෝද පිටාර ගලලා මේක ඕදලා දානවා මේ පෘථුවිය වටේ ඇතිලා තියෙන මේ වායුව කම්පා වෙලා සුලිසුලඟ වෙලා මේ හැමෝම ලණු අඹරනවා වගේ අඹරලා දානවා කිසිම ගලක් ගලක් මත ඉතින් නැති විදියට ගඩොලක් ගඩොලක් මත පීටන් නැති විදියට මේ සේරම ටික අඹරලා කුඩු විසුණු කරලා දානවා මා පොළවට ඕන විදියට පුළුවන් පුංචි සැලවිල්ලක් කෙරුවාම මේ සේරම ගොඩනැගිලි ටික කඩම් වැටිලා ඔක්කොම පොළවට කොව්බත් වෙලා යනවා රස්නය වැඩි වුණා නම් මේ ලෝකේ කිසිම දෙයක් තියෙන්නේ හැමදේම රත් වෙලා උෂ්ණත්වයේ ඉහළ ගියාම ඒකේ තාපාංකය ඉවල ගියා ඉහළ ගියාම හැමදේම ඉබේම ගිනි ගන්නවා අපි ලැබුගින්න කැලෑගින්න කියලා අහලා නැද්ද හැමදේම ගිනි අරගෙන මේක කාන්තාරේ බවට පත් වෙනවා මේක තමයි සතරමා භූතය තුළ තියෙන යථාර්ථය එහෙනම් අපේ ಗುಣධර්ම නිසා යම්කිසි වඩන කට්ටියක් මේ ලෝකේ තාම පවතින නිසා තමයි තාම අපට වැස්ස ලැබෙන්නේ මාමෝද රැලිත් එක්ක එයා වෙරළට වෙලා ඊතර නී සීමා වෙලා ඉන්නේ තාම මාපොළව කම්පා වෙන්නේ නැතුව ඉන්නේ තාම වායුගෝලයේ සිසිල දැනෙන්නේ මේගොල්ලෝ කම්පා නොවි සිටින්නේ තාම ಗುಣපූර්ණ කට්ටිය මේ ලෝකේ ඉන්න නිසා එහෙනම් තවත් අපි මේ ලෝකයේ මේ පංචකාම පිනව පිනව මේ පෞකාර ලෝකයේ තුල අපි ජය ගන්න රජ කරන්න අපි උත්සාහ කරනවා නම් අකුසල වලට අපි රජකම ඒ ඔටුන්න ගන්න උත්සාහ කරනවා නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට සතුටෙන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මේ සතර මහා භූතයා සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා එහෙනම් මේ මා පොළව ඇදිලා තියෙන්නේ මේ සතර මා භූත නිර්මාණය වෙලා මේකේ පැවැත්මක් ඇති වෙලා තියෙන්නේ අපි පිරිනිවන් පානකම් දැන්වත් අපි මේ සත්‍ය තේරුම් අරගෙන ಗುಣධර්ම වඩන්නට ඕනේ අසකන දිවනාසය සමසිතෙන් අපි තාම මේ ස්වභාව ධර්මයට අපට යුතු දේවල් කරනවා ඒ නිසා මේකේ තියෙන සේරම ටික විකෘතිභාවයටපත් වෙනවා අපි තාම නියම ක්‍රමවේදයේ ධර්මතාවයේ දැකලා නැහැ අපෙන් කිසිම කෙනෙකුට පීඩාවක් නොලැබෙන විදියට ස්වභාව ධර්මයට ආපදාවක් නොලැබෙන විදියට අපි තාම ජීවත් වෙන්න දක්ෂ වෙලා නැහැ. ඒකට ಗುಣ වඩන්නට ඕනේ. සීලයට අනුව අපේ චරිතය නිවැරදි කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන පරිසරය තුල ගත්තාම මේ දකින හැම දෙයක් වලින්ම අපි මේ ස්පර්ශය නඩත්තු කරනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශය නඩත්තු කරන්නේ ලෝභයට තියෙන කෑදරකම නේද? මේක තාම අපට තේරුම් ගන්න බැරි වුණානේ. ඇයෙන සෑම දෙයක් තුළින්ම අපි ස්පර්ශය නඩත්තු කරනවා. ඒක නැවත නැවත ආන්න කැමති. නැවත නැවත මෙනෙහි කරන්න කැමති. ඒක තුළින් ලෝභය නඩත්තු කරනවා. මේක වටා ගන්න බැරි තරම් අපේ මිනිසත් භවයේ දුර්වල වෙලානේ. දැනෙන රස නැවත නැවත මෙනෙහි කරනවා. ගිය අවුරුද්දේ වළඳපු දාණය අදත් සී කරන අපරාධ කියන්න බෑ අර gedara දාණය නියමෙට දුන්නයි කියලා තාම කෙලහලනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච රස තාම නඩත්තු කරනවා. මෙච්චර මේ ලෝකෙට අපි ලෝභයෙන් බැඳිලා නම් සසරෙන් එතර කරන්න බුදුවරුන්ට අපාසු වෙනවා කියන එක හාණ්ඩ දෙයක් නෙමෙයි. ඒක පුදුම දෙයක් නෙමෙයි. 28ක් බුද්ධ ශාසන වලින් අපිව ගලවන්න බැරි වුණේ මේ වගේ දුර්වලකම් තාම අපි තුල පවතින නිසා දැන්වත් ඒක තේරුම් අරගෙන නිවැරදි කරගන්නට අවශ්‍යයි ස්පර්ශ වලට අපි වාවැදිලා ස්පර්ශ වලට බැඳිලා ඒ ස්පර්ශය නිසා ඒ ස්පර්ශයෙන් අපි ලෝභය නඩත්තු කරන්නේ නැද්ද සමහර අය ඉන්න අවුරුදු 40 වෙලාත් එයාගේ සමහර ස්පර්ශ අත්හරින්න බෑ. එයාගේ පෙම්වතිය ගැන මතකයට අත්හරින්න බෑ. පෙම්වතා ගැන මතකයට අත්හරින්න බෑ. පළමු ප්‍රේමයේ තාම එයාගේ ඔළුවෙන් අයින් වෙලා නැහැ. මොකද හේතුව අර පළවෙනි ස්පර්ශය එයාගේ ජීවිත කාලෙම යා නඩත්තු කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත ඒක විඳිනවා. ඒ කියන්නේ ඒ ලෝභය එයා නඩත්තු කරනවා. ඒ තුලින් දුකක් එයා තුල නඩත්තු වෙනවා. සමහර අයගේ ඒ සෙනෙහසෙන් ඇසුරු කරපු ස්වාමි පුරුෂයා නැති වෙලා ඒ ස්වාමි පුරුෂයා ගැන මතකය ඒ ස්පර්ශය තාම අතහැරලා නැහැ. ඒ ලෝභය නඩත්තු කරනවා. භාර්යාව මිය පරලෝ ගිහලා අවුරුදු ගාණක් වෙනවා. එයාත් එක්ක ජීවත් වෙච්ච මතකය තාම යා ඒ ස්පර්ශය නඩත්තු කරනවා. ඒ ලෝභය අත්හරින්න කැමති නැහැ. දරුවෝ කවුරුත් අපි ළඟ නැහැ. හැමෝම විදේශගත වෙලා, හැමෝම විවාහ වෙලා, ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා, හැමෝම අත්හැරලා පැවිදි වෙලා, ඒත් අපේ ජීවිතේ තාම දරුසෙනෙහස ඒ ස්පර්ශය අපි අත්හැරලා නැහැ නේද? තාම සාංකාව නැද්ද අපට? තාම සිටිවිලි වල ඒ අනුකම්පාව නැද්ද අපට? ඒ දයාව සෙනෙහස ඒ ආදරය අපි තුල නැද්ද? ඒ කියන්නේ ස්පර්ශය තුලින් ඇතිවෙච්ච ලෝභය තාම අත්හැරලා නැහැ. එහෙනම් අපි කොහොමද සකු르දාගාමි වෙන්නේ? ඉතින්ලාම මේ මුලාව අපි නිවැරදි කරගන්න එපාය. මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්න එපාය. අනන්ත අප්‍රමාණ මේ ඇසකන දිවනාසය සමෙන් අපි ලෝභය නඩත්තු කරනවා. අපට ස්පර්ශ වෙච්ච කිසිම දෙයක් අපි අත්හරින්න කැමති නෑ. ඒවා නැවත නැවත වින්දනය කරනවා. නැවත නැවත ස්පර්ශ කරනවා. ඒ ලෝභයෙන් කියන ස්පර්ශය අපි ජීවිත කාලෙම නඩත්තු කරනවා. මේ දුර්වලකම තාම හදාගන්න බැරි වුණා. මේ බුද්ධ ශාසනය 2600ක් ඇවිල්ලා එහෙනම් අපි ලබාපු මිනිසත් භවය තුළ අපි ඉතාවගෙන හිටිය ලෝභය කියන්නේ සාමාන්‍ය දෙයක් අත්හැරියාම විසඳෙනවයි කියලා ලෝභය අත්හරින්න තියෙනවා ක්‍රමවේද හතරක්. පටවි මට්ටමින් අපි ලෝභය අත්හරින්නට ඕනේ. වේදනාවෙන් ස්පර්ශ මට්ටමින් ඒක අතරින්නට ඕනේ ධර්මානුකූලවත් අපි ලෝභය අල්ලාගෙන නඩත්තු කරනවා ධර්මේනොත් අපි ලෝභය අතරින්නට ඕනේ සිතවිලි වලිනුත් ලෝභය පවතිනවා ඒකත් අතරින්නට ඕනේ මේ සතර මහා භූතයාගෙන් ලෝභයට අවු වෙන ක්‍රමවේද හතරක් තියෙනවා හතරෙන්ම නිදාස් වෙච්ච කෙනා ලෝභයෙන් නිදාස් වෙලා රාත්බෝධියටපත් වෙනවා අපි තාම ලෝභයෙන් නිදාස් වෙලා ලෝභයෙන් අපි තාම සෝවාන් ඵලයටවත් පත් වෙලා නැහැ. තාම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ අනාර්ය මාර්ගයේ. මගේ කෝපයට මම බැඳිලා මගේ සෙරප්පු දෙකට බැඳිලා මම පොරවන ඇඳුම් වලට බැඳිලා මගේ නිවසට බැඳිලා සමහර අය ඉන්නවා ලක්ෂ මිලියන ගණන් දන් දෙනවා, ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා වේර විහාර සේනාසන අදලා හැම දානයක්ම දෙනවා. හැබැයි පුංචි අඟල් දෙකේ ඇණයක් අරගෙන ඇවිල්ලා එයාගේ වාහනෙට පොඩි ඉරක් ඇඳලා බලන්නකෝ මරාගෙන මැරෙන්න තරම් තරහා යනවා. හැබැයි ඒක ගරාජයකට දීලා ටින්කරින් කරන්න ගියොත් රුපියල් 500ක් වියදම් වෙන්නේ හැබැයි ඒකට ඉරක් ඇඳයි කියලා අර මිනිස්යාගේ දත් කඩන්න තරම් තරහා ගිහිල්ලා ඒ මිනිස්යා මරන්න තරම් තරහා ගිහිල්ලා පරුස වචන පෑ ගන්න ගණන් කතා කරනවා. හැබැයි මිලියන 5ක් වියදම් කරලා බිල්ඩින් හදලා පූජා කරන කෙනාට මේ 500ක පුංචි මේ අලාභය දරා ගන්න බෑ. මේක තමයි යාගේ දානයේ තියෙන ඇත්ත తত্ত্বය. භාවනා කරනකොට කමටහන් දෙනකොට නියතමානි වෙලා අවංක වෙලා ගිහිල්ලා කියනවා ස්වාමිනී ඕනතරම් මට බයින්න ඕනතරම් නිନ୍ଦා අපාස කරන්න මගේ මාන්නය නැති කරන්න මට උදව් කරන්න මගේ දුර්වලකම් මට පෙන්නලා දෙන්න මාව නිවැරදි කරන්න ඔබ වහන්සේ මට පීඩ වෙන්න සසරෙන් එතර වෙන්න කියලා ප්‍රසිද්ධියේ කියා සිටිනවා මිනිස් හිතනවා මේ තරම් නියතමානී මිනිසෙයින් මේ තරම් ගුණයාපත් මිනිසෙයින් මේ තරම් පාරමිතා පෙරපු බෝධිසත්වයෙක් කියලා මිනිසුන්ගේ ඇඟේ තියෙන ඒ කෙස්ගස් ටික කෙලින් වෙලා මේ මිනිස්යාගේ චරිත දිහා බලලා හැබැයි පාරක වාහනයක යනකොට බැරි වෙලාවත් මිනිස්සෙක් නිකන් හරි වැරදි පාරකින් අපිට ඉදිරියෙන් පැන්නොත් එහෙම ඒ මිනිස්යාගේ කිරියම්මා කිරියත්තා ඉඳලා ඉවරයි. සේරම කට්ටියට බැනලා ඉවරයි. බැරි වෙලාවත් අපි වැරද්දක් කළේ නැහැ. නිකන් යන මිනිස්සෙක් අපිත් එක්ක වාහනේ පව් කරගෙන යනකොට බැනලා ගියොත් අපිට අයින් වෙලා යන්න කියලා කුණුවරපේකින් එහෙම නැත්තම් පරුස වචනයකින් බැනලා ගියොත් ඒ මිනිස්යාට මුළු දවස පුරාම බයිනවා නේද? වැරද්දක් මං කළේ නැහැ. මම නීතියට ගියේ අර මිනිස්යා සම්පූර්ණ වැරද්ද කළා මට බැන්නයි කියලා දවස පුරාම බනිනවා නේද? හැබැයි ප්‍රසිද්ධිය කියන්නේ මොනවද? අනේ ස්වාමිනී මට බැනලා නිନ୍ଦ අපාස කරලා මගේ මාන්නේ නැති කරන්න උදව් කරන දැන් අර මිනිස්සුත් බැනලා මාන්නේ නැති කරන්න උදව් කළා නේද? ඒ මිනිස්සුත් බැනලා අපේ තරාව අපිට තාම හැදිලා නැහැ. මෛත්‍රිය පිළිලා නැහැ. අපේ ඉවසීම වැඩිලා නැහැ. මේ ටික නේද මේ මිනිස්සුත් බැනලා කියලා ගියේ. ඒක කමඨාණක් වශයෙන් දැක්කේ නැහැ නේද? එහෙනම් වේදිකාවේ එක කිව්වේ තමන්ගේ මාන්නය නඩත්තු කරන්න නේද? අනිත් අයට වඩා ගුණයාපත් කියලා ලෝකෙට පෙන්වන්න නේද? එතනත් වඩලා තින්නේ කෙලෙසයන්. එතනත් වඩලා තින්නේ අසත්පුරුෂ ගුණ ධර්මයන්. එහෙනම් මේ විදිහට අනන්ත අප්‍රමාණ සිටිවිලි වල අපි මේ ලෝභය, මාන්නය කියන ලෝභය, උඩඟුකම කියන ලෝභය, මමත්වය කියන ලෝභය, ආත්ම ගරුත්වය කියන ලෝභය නඩත්තු කරන්නේ නැද්ද? මේ දුර්වලකම් තියෙනකන් අපට ආර්ය ජාතිය ඉපදෙන්න බෑ. සසර දුකයි කියලා අපට තේරෙනවා නම් ඒකෙන් එතර වීමේ කැමැත්ත ඡන්දය අපි තුල තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ ಗುಣ ටික හදා ගන්නට ඕනේ මේ අඩුපාඩු නිවැරදි කර ගන්නට ඕනේ තිසරණේ සරණේ යන්න දැන්වත් අපි නියතමානි වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ අපේ ජීවිතවල කොච්චරනම් අඩුපාඩු තියෙනවද මේ වෙනකොටත් අපි සංගවාගෙන ඉන්නවා බැටළුවෙස් පොරෝගෙන ඉන්නවා බලනකොට ලස්සන බැටළුවෙක් අපේ ඇතුලේ ඉන්නේ සම්පූර්ණ සුනකෙන් කිසිම ಗುಣධර්මයක් නැහැ මේ වගේ අපි ලෝකෙට මෙච්චර රඟපාලා අපි කොහාට ගෙනියන්නද මේවා අපේ අඩුපාඩුකම් මේ මිනිස්සුත් භාවය අදා ගන්න නැතුව තව තවත් මේවා අංගාගෙන අපි මිනිසුන්ට පේන්න හොඳ චරිතයකින් ජීවත් වෙලා ඇතුළත අභ්‍යන්තරේ නරක විදියට ජීවත් වෙලා තවත් කොච්චර කාලයක් අපි අපායට ගිහින් ඒ ලෝභියවල තැම්බෙන්නද අපි අපට අවංක වෙමු නියතමානී වෙමු අපේ දුර්වලකම් අපි තේරුම් අරගෙන අදාගමු මේ ලෝභයේ කියන ඒ අකුසල මූලය නිරෝධ කරගෙන අපි සසරෙන් එතර වෙන්න මේක ගුණයක් කරගමු අසකන දිවනාසය සමතු තුලින් අපි පංචකාමයන් පිනවනවා. ඒ සෑම පංචකාමයන් තුලින්ම අපි ලෝභය නඩත්තු කරනවා. මේ ලෝභය තාම අපි නොදැනුවත්ව නඩත්තු වෙමින් පවතිනවා. නඩත්තු කළා නම් නිවැරදි කරගන්න නොදැනුවත්ව නඩත්තු වෙනවා නම් මේ කමඨාන ශ්‍රවණය කළාට පස්සේ ඒක තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න මගේ දේවල් මගේ දේවල් කියලා මම යම්කිසි වින්දනයකින් ඒක නඩත්තු කරනවා නම් මම මේ නඩත්තු කරන්නේ ලෝභය කියලා අවංකව තේරුම් ගන්න. දකින්න දේවල් නැවත නැවත දකින්න කැමතිනම් ජීවිත කාලෙම දකින්න කැමතිනම් මම මේ නඩත්තු කරන්නේ ලෝභය මේ ස්පර්ශය තුලින් නඩත්තු වෙන්නේ ලෝභය ඒක නිවැරදි කරගන්න ඇයෙන දේ නැවත නැවත ආන්න කැමති ඒ සබ්ජෙට ඒ කටහඬට කැමති නැවත නැවත ඒක වින්දනය කරනවා මේ වින්දනය තුලින් නඩත්තුව තුලින් මං ලෝභය නඩත්තු කරනවා අවංකවම මේ දුර්වලකමට එකඟ වෙන්න ඒක තේරුම් ගන්න රස දැනෙනකොට ඒ රස නැවත නැවත ලැබෙන්න කැමති නම් ඒ රස තව තවත් ප්‍රාර්ථනා කරනවා නම් රස තුලින් මම ලෝභයක් නඩත්තු කරනවා ඒ දුර්වලකම දැන්වත් අදා ගන්න සමහර කට්ටිය පරිප්පු වලට හරි කැමති පරිප්පු පරිප්පු කියලා නිතරම යාගේ දිව කියනවා ඒක දැක්කාම යාට ආසාවෙ බෑ ඒක නැවත නැවත කන්න කැමති ඒ රස තුලින් යා ලෝභයක් නඩත්තු කරනවා හැමතැනම තියෙන සතරමා භූත නාම රූප වල පරිප්පු කියලා එකක් නැහැ එතන තියෙන්නේ පටවි ස්වභාවයක් ආපෝ ස්වභාවයක් වායෝ ස්වභාවයක් තේජෝ ස්වභාවයක් සතරමා භූතයා ඒක රාසි වෙලා නාම රූප වෙනකොට ඒ නාම රූප වලට මොනතරම් මුලා වෙනවද මේ පරම සත්‍ය තාම අපට තේරිලා නැහැ. මේ සැබෑ යථාර්ථය අපි තාම තේරුම් ගත්තේ නැහැ. දැන්වත් තේරුම් ගන්න මෙතන පරිප්පු ව්‍යංජනයක්වත්, අල ව්‍යංජනයක්වත්, බෝංචි ව්‍යංජනයක්වත් නැහැ. සතරමා භූතයගේ නැටුමක් තියෙන්නේ. සතරමා භූතයගේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන්නේ. මේ යථාර්ථය තේරුම් අරගෙන මේ දෘෂ්ටි වලින් නිදහස් වෙලා සෝවාන් වෙන්න දැන්වත් වැඩ කටයුතු කරගනිමු. එහෙනම් මේ විදිහට අවංකවම අපි කල්පනා කරලා බලනකොට අපි මෙච්චර කාලයක් අපි මේවා අයිති කරගන්න මිත්‍යා දෘෂ්ටිය වැඩුවා. පස්සේ මේ අයිති කරගන්න බැරි වෙච්ච දේ අපි වින්දනය කරලා නඩත්තු කරලා ඒක තුළින් තවත් මිත්‍යා දෘෂ්ටියක් නඩත්තු කළා. එහෙනම් හැමදාම අපි කරලා තින්නේ විවිධ ක්‍රම වලින් විවිධ ආකාරයට මිත්‍යා දෘෂ්ටි හදන එකයි නඩත්තු කරන එකයි එදා අපිට සෝවාන් වෙන්න බැරි වුණේ මේවා ඔක්කොම මගේ කියන මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඒ ලෝභකම අපට තිබුණා. අයිති කරගැනීමේ ලෝභකම තිබුණා. විඳීමේ ලෝභකම තිබුණා. නඩත්තු කිරීමේ ලෝභකම තිබුණා. ඒ නිසා සෝවාන් වෙන්න බැරි වුණා. දැකපු දේ දීර්ඝකාලිනව නඩත්තු කරන්න දීර්ඝකාලිනව විඳින්න කල්පනාව පාලෝනා ඇයිච්ච දේ දීර්ඝකාලිනව විඳින්න කල්පනාව පාලෝනා අයිති වෙච්ච දේ ජීවිත කාලෙම අයිති කරගන්න එම අදාසක් පාලෝනා දැනිච්ච දේ ජීවිත කාලෙම දැනෙන්න අදාසක් පාලෝනා අවබෝධ වෙච්ච දේ ජීවිත කාලෙම මතකේ තියෙන්න ඕනේ කියලා ඒක නැවත නැවත කටපාඩම් කරගෙන ඒම අදාසක් පාලෝනා මේ තුලින් අපි කරලා තින්නේ අර මිත්‍යා දුට්ටිය තවත් ටිකක් දියුණු මට්ටමින් නුවණින් දිනු කරන එක එහෙම නැත්නම් ඒ තිබිච්ච ඒ මාන්නය තව ටිකක් වැඩි කරන එක එහෙනම් එදා අපට අයිතියක් තිබුණා මේක දැකලා විඳලා ඒක අයිති කරගෙන ඉවර කරලා දාන්න දැන් ඒකේම එකක් නෙමෙයි මේක අයිති වුණාට මදි මේක ජීවිත කාලෙම පවතින්නට ඕනේ අපි දන්නවා කර්මය ජීවිත කාලෙම පවතින කර්ම නෑ තප්පරෙන් තප්පරයට කර්මය වෙනස් වෙනවා එදා අපට ලැබිච්ච දේවල් අද අපට ලැබිලා නැහැ අද වෙනස් දේවල් එදා තේරිච්ච දේවල් අද තේරෙන්නේ අද ඊට වඩා ගැඹුරෙන් තේරෙනවා එදා තේරිච්ච දේවල් අද තේරෙන්නේ නැයි අද අපේ අසත්පුරුෂභාවය නිසා අපගේ නුවණ නැති වෙලා අවබෝධය නැති වෙලා ප්‍රඥාව මුලාවටපත් වෙලා එහෙනම් අපගේ මට්ටම් හැමදාම වෙනස් වෙනවා නම් මොතෙන් මොතෙන් වෙනස් වෙනවා නම් අපි මේවා ජීවිත කාලෙම පවතින්නට ඕනේ ජීවිත කාලෙම ලැබෙ ලැබෙන්නට ඕනේ ජීවිත කාලෙම මම විඳින්නට ඕනේ කියන මේ මුලාව මොනතරම් මුලාවක්ද මුලාවේ තරඟයෙන් පළවෙනියා වෙලා අපි එහෙනම් මේ ලෝකේ දකින්න දේවල් නඩත්තු කරගෙන අපි මේ ලෝභය නඩත්තු කරනවා ඇයෙන දේවල් නඩත්තු කරලා ලෝභය නඩත්තු කරනවා. දැනෙන දේවල් නඩත්තු කරලා ලෝභය නඩත්තු කරනවා. හැඟෙන දේවල් නඩත්තු කරලා ලෝභය නඩත්තු කරනවා. මේ හැම දෙයක් තුළින්ම අපි ලෝභයේ සරණ ගින් තිනවා. ලෝභයට අපි දාසයෙක් කියලා කම්කරුවෙක් කියලා මේ අඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. සමහර අවස්ථාවලදී අපි දන්නේ නැහැ මේක මම නඩත්තු කරනවා කියලා. මේක මම తాවකාලික පරිභෝජනය සඳහා මේක මගේ කර්මයට ලැබුණේ කියලා තමයි පරිභෝජනය කරන්නේ බැරි වෙලාවත් බිඳිලා ඒක බිම වැටිලා කැඩිලා ඒක අපට අයිමි වුණත් මාස ගාණක් කල්පනා කරන අපරාධි මම පැන්වලඳපෙක මම කෑම කාපු පිඟාන අපරාධයක හොඳ මල් මල් දාපෝ ලස්සන මෝස්තරයක් අපරාධයක මේ කලාතුරකින් ඒක හම්බ වුණේ කියලා දැන් තේරෙනවා Tamanට මේක කර්මයට ලැබුණා කියලා නෙමෙයි මේක తాවකාලිකව මේක පරිභෝජනය කරලා අත්හරිනවා කියන මානසිකත්වයෙන් නෙමෙයි මේක පාවිච්චි කරලා තියෙන්නේ ඊටත් අභ්‍යන්තරව නොදැනුවත්ව බැඳීමක් තිබිලා ඒකින්ද තමයි මාස ගාණක් මේක ඔළුවෙන් යන්නේ නැත්තේ මතකෙන් අයිමි වෙන්නේ නැත්තේ එහෙනම් මේ විදිහට අපි පරිභෝජනය කරන අනන්ත අප්‍රමාණ දේවල් අනාවබෝධයෙන් යුක්තව අපි මේවා ස්පර්ශ කරමින් මේ ලෝභය නඩත්තු කරනවා නම් මේ සියුම් තැන් අපි නිවැරදි කරගෙන දැන්වත් සම්මාවට පැමිණෙන්න ඒක නිවැරදි කරගන්නට ඕනේ. ඒ අඩුව හදා ගන්නට ඕනේ. අපේ ජීවිතවල වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. මේ හැම තැනින්ම අපි මේ ලෝභ දේශ මොහ වඩලා තියෙනවා. මේ ලෝභ දේශ මොහ වඩපු නිසා තමයි අද මේ මිනිසත් භවයේ ඉපදිලා ඉන්නේ. නැත්තම් මේ වෙනකොට රාහත් වෙලා පිරිණිවන් පාලා තාම අපේ මතකයන් වල අපේ මිතුරෝ නැද්ද? තාම මේ ස්පර්ශය අපි අත්හරින්න කැමති නැහැ. ඉස්කෝලේ ගිය කාලේ සමහර මිතුරෝ ඉන්නවා. තරුණ කාලේ සමහර මිතුරෝ ඉන්නවා. රස්සාව කරන කාලේ සමහර මිතුරෝ ඉන්නවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වාගේ විශේෂ පාඨමාලාවල අම්බෙච්ච කට්ටිය ඉන්නවා. අපේ ගීගෙවල් වල ජීවත් වෙන කාලේ අපට උදව් උපකාර කරපු මිතුරෝ ඉන්නවා. නෑදෑයෝ ඉන්නවා. ඒගොල්ලොන්ගේ මතකේ තාම අපි විඳින්න කැමති නේද? ඒ ස්පර්ශය මතුවුනහම ඒක නැවත නැ නැවත මෙනෙහි කරන්න කැමති නේද? ඒ අය කවදාරි දවසක මතක් වුණොත් ඒ මතකේ අයිමි කරන්නේ ඒ කරපු කියපු හැම දෙයක්ම පැය මතක් කරලා මතක් කළා විඳලා විඳලා මත් වෙලා බැරි ගෑයිලා පස්සේ මම මුලා වුණා කියලා තේරුම් අරගෙන හදනකම්ම ඒ මතකේ පැය ගාණක් නඩත්තු කරන්නේ නැද්ද? තාම අපි තුල මිතුරුකම කියන ලෝභය තියෙනවා, බැඳීම කියන ලෝභය තියෙනවා, හිතවත්කම කියන ලෝභය තියෙනවා, ලෙංගතුකම කියන ලෝභය තියෙනවා, බැඳීම කියන ලෝභය තියෙනවා, ආදරය කියන ලෝභය තියෙනවා, ඒ සෙනෙහස කියන ලෝභය තියෙනවා, ප්‍රේමය කියන ලෝභය තියෙනවා මේ සෑම දෙයක්ම අපි තාම නඩත්තු කරගෙන ඉන්නවා හැබැයි ලෝකෙට පේන්න කියනවා මොකවත් නැහැ ඔක්කොම අත්හැරලා මොකම ඔක්කොම අත්හැරියන රාත් වෙන්න එපාය ඔක්කොම අත්හැරියානම් පිරිණිවන් පාන්න එපාය. තාම ඉපදෙන්නේ කුමන හේතුවක් නිසාද? මොකවත් අත්හැරලා නැති නිසා. එහෙනම් මේ අඩුපාඩු දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. තපස් ජීවිතයෝ වේවා, ගී ජීවිතයෝ වේවා මේ නඩත්තු අනන්ත අප්‍රමාණ තියෙනවා. අපට පීඩ වෙන්න මේ ලෝකේ කිසිම දෙයක් නැත්තම් අපට අපටවත් පීඩ වී ගන්න බැරි නම් අපේ අඩුව අපටවත් අදා ගන්න බැරි නම් අපි මොකටද මේ මතකයන් නඩත්තු කරන්නේ? ලෙන්ගතුකම් නඩත්තු කරන්නේ? ආලේ නඩත්තු කරන්නේ? ඉතවත්කම් නඩත්තු කරන්නේ? මිතුරුකම් නඩත්තු කරන්නේ? ඒ කාලේ තිබිච්ච ගෙවල් මතකේ නඩත්තු කරන්නේ ඒ කාලේ හිටපු නෑදෑයෝ නඩත්තු කරන්නේ ඒ කාලේ කාපුවා බීපුවා ලැබිච්ච ඒවා නඩත්තු කරන්නේ එහෙනම් මතකයේ තුලින් අපි කියනවා එදා ඒ කාලේ අපි මේ විදිහට අම්බ කළේ ඒ කියන්නේ ලෝභය අත්හරින්න කැමති නෑ ඒ කාලේ මේමයි අපි ජීවත් උනේ ඒ ජීවත් වෙච්ච රටාවේ ලෝභය අත්හරින්න කැමති නෑ ඒ කාලේ අපි ආශ්‍රය කළේ මේ කට්ටිය ඒ මිතුරුකමේ ලෝභය අත්හරින්න කැමති නෑ එහෙනම් මේ වගේ අපේ ලෝභයන් තාම සැඟවිලා තිබෙනවා අපේ ඥානගත වෙලා තාම අපි මේවා සියුම් ලෙස නඩත්තු කරමින් තිබෙනවා. මේ හැම දුර්වලකම්මම තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. මේ ලැබිලා තියෙන දුර්ලභම අවස්ථාව තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයේ මේ අවස්ථාවේ වැඩගත්ත නැති අයටම හැමෝටම අපි කියනවා අනේ පව් කියලා. ඇයි පව් කියලා කියනවට වඩන්න වඩා අපට කියන්න වචනයක් නැහැ. මේ භවයේ අනිවාර්යෙන් වැඩ ගන්නට ඕනේ. මේ ශාසනයෙන් අනිවාර්යෙන් වැඩ ගන්නට ඕනේ. ලබාපු මිනිසත් භවයේ අපි අදි අදිස්ථාන කරගන්න ඕනේ මේක මගේ අවසාන භවය මේක මං සසරෙන් එතර වෙන භවය රාහත් වෙලා පිරිණිවන් පාන භවය ඒකාන්ත වශයෙන්ම නැවත උප්පත්තියක් අදා ගන්න සියුම් අඩුපාඩු හැම එකක්ම නිවැරදි කරනවා නඩත්තු කරන ලෝභ දේශ මොහ හැම එකක්ම නිවැරදි කරනවා ඉපදීමට හේතු සකස් වෙන හැම දුර්වලකමක්ම මම ශක්තිමත් කරලා නිවැරදි කරගන්නවා ඒකාන්ත වශයෙන්ම මම පිරිණිවන් පාන්න නිවීමේ කටයුතු කරනවා මම මගේ සෑම තප්පරයක් ගානේ සෙනයක් ගාමේ තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මං ජීවත් වෙනවා කියන මේ ಗುಣධර්ම වඩන්නට ඕනේ මේ ප්‍රතිපත්තිවල අපි ස්ථිර වෙන්නට ඕනේ ශක්තිමත් වෙන්නට ඕනේ එහෙනම් මේ විදියට අපි මේ ಗುಣධර්ම වඩනවා මේ විදියට අලෝභය ගුණයක් වශයෙන් අපි දකිනවා අපි සකු르දාගාමි විතරක් නෙමෙයි අපිට අනාගාමි රාහත් වෙලා අපට මේ සසරෙන් එතර වෙන්න පුළුවන්. එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන මේකෙන් ලබාගත් අවබෝධය ප්‍රඥාව හොඳට සිතේ ධාරණය කරගෙන අපගේ දෛනික ජීවිතවල සෑම සනයක් ගානේ අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. නඩත්තු වෙන ලෝභයන් හොඳට දැකලා නිරෝධ කරන්නට ඕනේ. අයිති කරන්න ඉතනවාද විඳින්න රකින්න ඉතෙනවද පාලනය කරන්න ඉතෙනවද ඒ හැමතොන තැනම සැඟවිලා තියෙන ලෝභය අතුරුදාම් කරන්න ඕනේ දැක්ක දේ නඩත්තු කරමින් ලෝභය විඳිනවද ඇහිච්ච දේ නඩත්තු කරමින් ලෝභය විඳිනවද දැනිච්ච දේ නඩත්තු කරමින් ලෝභය විඳිනවද ඒවා මතකවල නැවත නැවත මෙනෙහි කරගෙන නඩත්තුවක් ලෝභයක් අපි තුල තියෙනවද ඒ සෑම නඩත්තු වෙන ලෝභයක්ම නිරෝධ කරන්නට ඕනේ සියලුම සැඟවිච්ච කෙලෙස් නිරෝධ කරලා රාසින්වත් අබමල් රේණුවකින්වත් කෙලෙස් නැති ඒ උත්තර උත්තරීත රාතන් වහන්සේගේ මානසිකත්වයට පත් වෙන්න අපි මේ මොහොතේ ඉඳලා වැඩ කරන්නට ඕනේ. අපි වෙනුවෙන් අපි වැඩ කරමු. අපේ මිනිසත් භාවය, මිනිසත් භවයේ තියෙන සම්පූර්ණ කාලය අපි වෙනුවෙන් අපි ආයෝජනය කරලා, අපි වෙනුවෙන් අපි වැඩ කරලා සසරෙන් එතර වෙමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලෝම දෙනා තථාගතයන් වහන්සේගේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ ආර්ය මා සංඝයාගේ සරණ ගිහිල්ලා මේ කියන සියලෝම ගුණධර්ම වඩාගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්න මේ ධර්මයක් මේ ධර්මය තුළින් ලබාගත් අවබෝධය දැනම අපි සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.